සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච පරං භික්ඛවේ භික්ඛු භාවනාරාමෝ හෝති භාවනා රතෝ පහන රාමෝ හෝති පහන රතෝ තායච පන භාවනා රාමතාය භාවනා රතියා පහන රාමතාය පහන රතියා නේවත්තානුක්ඛංසේති නෝපරං වම්බේති යෝහි තත්ත දක්ඛෝ අනලසෝ සම්පජානෝ ප්‍රතිසතු අයං උච්චති භික්ඛවේ භික්ඛු පෝරාණී අග්ගඤ්ඤේ අරිවංසේ පිටෝති තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් රාජෝත්තමයන් වහන්සේ විසින් සතලිස් දහසක් භික්ෂූන් රහත් ඵලයේ පිහිටුවමින් දේශනා කළ මහා ආර්යවංශ සූත්‍ර දේශනාවේ භාවනාරාමතා දීපක කර්මස්ථානයයි අදත් මාත්‍රිකාවයි ඉතරීතර චීවර සන්තෝෂ ඉතරීතර පින්දපාත සන්තෝෂ ඉතරීතර සේනාසන සන්තෝෂ නම් වූ භාවනාරාමතාවට මූලික පියවර සකස් කළ භික්ෂූන් වහන්සේ විසින් භාවනාරාමතා ආර්යවංශ ප්‍රතිපදාව අනුගමනය කරන පිළිවෙල රසක් තියෙනවා එයින් මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාව සම්බන්ධවයි අද දේශනාවට ඇතුළත් වන්නේ විශේෂයෙන්ම ආනාපාන සති ඉරියාපත මනසිකාර චතු සම්පජඤ්ඤේ කර්මස්ථාන තුන මීට පෙර කියුණා. අද ඉදිරිපත් කරනු ලබන්නේ ද්වක්ඛින් සාකාර කායගත සති භාවනාවයි. ද්වක්ඛින් සාකාර කායගත සති භාවනාව සම්බුද්ධ ශාසනයක පමණයි ලැබෙන්නේ. අන්නේ ශාස්ත්‍රෝ ශාසනවල අහන්ටත් නොලැබෙන භාවනා කමටහනක්. දක්ෂින්සාකාර කර්මස්ථාන භාවනාව ක්‍රම තුනකට වඩන්න ලැබෙනවා. පටික්කොල මනසිකාර වශයෙන් ප්‍රථම ධානයට පිවිසෙන්න පුළුවන්. ධාතු මනසිකාර වශයෙන් උපචාර ධානය වඩන්න පුළුවන්. වර්ණ කසින වශයෙන් රූප ධාන අරූප ධාන දක්වා යන්නට පුළුවන්. පෙර ජාතීන්හිදී යම් යෝගාවචරයේ පටික්කෝල මනසිකාර වශයෙන් පුරුදු කොට ඇතොත් එවැන්නෙකුට පටික්කෝල මනසිකාරයේ සත්ප්‍රාය වෙනවා. ධාතු මනසිකාරයේ පුරුදු කොට ඇති අයට ධාතු මනසිකාරයේ සත්ප්‍රාය වෙනවා. වර්ණ කසින වැඩූ අයට වර්ණ කසින වශයෙන් වැඩිම සත්ප්‍රාය වෙනවා. එනිසා ආචාර්යයන් වහන්සේලා ඒ ක්‍රම තුنين තම තමාට සත්ප්‍රාය ක්‍රමය ලැබෙන තුරු සජ්ජහනා කිරීමට අනුදැනවදාරනවා. කායගත සතිය සම්බන්ධ අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ ආනිසංස සූත්‍ර 68ක් පමණ දැක්වෙනවා. ඒවා එකක් එකක් ගානේ කියන්ට අපි මේ මොහොතේ කාලේ ගන්න නොගන්න අතර කායගත සති භාවනාව කරන ආකාරයේ පමණක් ඉදිරිපත් කරනවා. කායගත සති භාවනාව පටික්කුල මනසිකාරය ත්‍රිපිටක ධාරී කෙනෙක් නමුත් පළමුවෙන්ම සජ්ජහායනා කරමින් ආරම්භ කළ යුතු වෙනවා. ඒ සම්බන්ධව තියෙනවා උද්ග්‍රහණ කෞසල්‍ය 7ක්. මානසිකාර කෞසල්‍ය 10ක්. උග්‍රහණ කෞසල්‍ය 7 කියන්නේ වචසා මනසා වන්නතෝ సంతානතෝ දිසතෝ ඕකාසතෝ පරිච්ඡේදතෝ කියන ක්‍රම හතෙන් කමඨාන ඉගෙන ගන්නට ඕනේ. වචනෙන් සජ්ජහායනා කරන පිළිවෙලක් සිතින් සජ්ජහායනා කරන පිළිවෙලක් කොට්ටාස 31 වර්ණය සතහන පිහිටි දිශාව පිහිටි තැන එවාගෙම පරිච්ඡේදය මේ කරුණු හත මනවින් ඉගෙනගෙන මානසිකාර භාවනාවෙන් ධ්‍යාන උපදවා ගන්න පුළුවන් මලියදේව මහරහතන් වහන්සේ ළඟට පැමිණි පිටකතරයෙන් වැඩිම කොටසක් පාඩම් ඇති ස්වාමින් වහන්සේ දෙනමකට මේ කමඨහන දීලා අවසර දුන්නේ මාස 4ක් මේක සජ්ජහනා කරන්න කියලා. ඇත්තෙන්ම ඒ දෙමන්ට මේක පාඩම් තියෙනවා. නමුත් උපදේශ පරිද්දෙන් සජ්ජහනා කළා 4 මාසයක් මාස 4 ඇතුළත දෙනමම සෝවාන් මඟඵල නිවන් සුව සාක්ෂාත් කළා. එනිසා මේ වචසා කියන වචනින් සජ්ජහනා කිරීම පළවෙනි පියවරයි. සජ්ජායනා කිරීමට යනවා මාස 6ක් මේක නිසි හැටියට අනුපිළිවෙලින් කිරීමේදී. මුල සිට අගට 32 දින 5ක්, අග සිට මුලට 32 දින 5ක්. යාත මුලටත් අගටත් මුල සිට අගටත් අග සිට මුලටත් අනුලෝම පටලෝම දින 5ක්. දවස් 15ක් යනවා පළවෙනි පියවර. ඊළඟට තච පංචකයට දවස් 15ක් යනවා. ප්‍රතිපංජකයේ අනුලෝම දවස් 5යි පරිලෝම දවස් 5යි අනුලෝම පරිලෝම දවස් 5යි සියල් මාසයයන් නැවත වක්ක පංචකයේ දවස් 15ක් ගන්නවා වක්ක පංචකයේ පමණක් අනුලෝම දින 5යි පරිලෝම දින 5යි අනුලෝම පරිලෝම දින 5යි දැන් මාසයකමාරයි නැවත කච්චපංචකයයි වක්ක පංචකයයි දෙකම එක්කාසු කොට අනුලෝම දින 5යි පරිලෝම දින 5යි අටලෝම පරිලෝම දින 5යි දැන් මාස දෙකක් වෙනවා. ඊළඟට පප්පාස පංචකය අනුලෝම දින 5යි, පටිලෝම දින 5යි, අනුලෝම පටිලෝම දින 5යි. මාස දෙකමාරයි. නැවත කොටස් තුනම එක්කාසු කොට තච පංචකය, වක්ක පංචකය, පප්පාස පංචකය අනුලෝම දින 5යි, පටිලෝම දින 5යි, අනුලෝම පටිලෝම දින 5යි. ඊළඟට මත්තුලුංග පංචකයේ අනුලෝම දින 5යි පටිලෝම දින 5යි අනුලෝම පටිලෝම දින 5යි නැවත සච්ච පංචක වක්ක පංචක පප්පාස පංචක මත්තුලංග පංචක හතරම එකාසු කොට අනුලෝම දින 5යි පටිලෝම දින 5යි අනුලෝම පටිලෝම දින 5යි ඊළාට මේද චක්කය පමණක් අනුලෝම දින 5යි පටිලෝම දින 5යි අනුලෝම පටිලෝම දින 5යි නැවත කොට්ටාස පහම එක්කාසු කොට අනුලෝම දින 5යි පටලෝම දින 5යි අනුලෝම පටලෝම දින 5යි නැවත මේද චක්‍රය ළඟට මුත්ත චක්‍රය අනුලෝම දින 5යි පටලෝම දින 5යි අනුලෝම පටලෝම දින 5යි ඊළඟට නැවත කේසාපටම් මුත්තන් දක්වා කොට්ටාස 6ම අනුලෝම දින 5යි පටලෝම දින 5යි අනුලෝම පටලෝම දින 5යි මුළු කාලේ මාස 6යි ඒ කාලය තුල මේ සම්බන්ධ වර්ණ, సంతාන, දිසා, ඕකාස පරිච්ඡේද ඉගෙනගෙන තියෙන්නට ඕනේ. හැබැයි මේ සජ්ජායනා කරන කාලේ වෙන වෙනම ඒවා වර්ණ හිතන්නේ නැහැ, සටහන හිතන්නේ නැහැ. ඒ වගේම පිහිටි දිශාව, පිහිටි තැන ඉම හිතන්නේ සජ්ජායනා කරනවා පමණයි. ඒ සජ්ජායනා කිරීමේදී තියෙනවා අඩුම ගානේ උදේ උදේ වරුවේ උදේට දසවාරයක්, දවල්ට දසවාරයක්, රාත්‍රියට දසවාරයක්. දවසට අඩුම ගානේ 30 වාරයක් සජ්ජහායනා කරන්නට ඕනේ. දවස ආහාර ගන්න කෙනෙක් ආහාර වේල කඩ වුණත් මේ ක්‍රමය කඩ නොකළ කළ යුතු බව උපදෙස් දීලා තියෙනවා ආචාර්යයන් වහන්සේලා. එතකොට මේ මහය මාසයක් වචනින් සජ්ජහායනා කරන යෝගාවචරයා සිතින් සජ්ජහායනා කරන්නත් ඒ පිළිවෙලටම මාස 6ක් ගන්නවා. වචනින් සජ්ජායනා කිරීම සිතින් සජ්ජායනා කිරීමට ප්‍රත්‍ය වෙන උපකාර වෙනවා. එතකොට ඊළඟට වර්ණ సంతාන දිසා ඕකාස පරිච්ඡේද මේ පහ ප්‍රගුණ කරගත්තන් පස්සේ තමයි මානසිකාර කෞසල්‍ය 10 අනුව මානසිකාරේ පවත්වන්නේ. ඒ කියන්නේ අනුකුබ්බතෝ නාතිසීගතෝ නාතිසනිකතෝ විකේප ප්‍රතිබාහනතෝ අනුපබ්බ මුංචනතෝ පන්නති සමතික්කමනතෝ අප්පනාතෝ කයෝච සුත්තන්තා කියන මේ ක්‍රම 10 අනුගමනය කරමින් ඕන මානසිකාරය දියුණු කරන්නේ මනසින් සජ්ජායනා කරන්න. අනුපුබ්බතෝ කියන්නේ මේ 32 අනුලෝම හෝ පටිලෝම හෝ අනුපිළිවෙලින් කරන්නට ඕන. එකින් එක අතරතුර කඩ කරන්නේ නැතුව අත්හරින්න නැතුව අනුපිළිවෙලින් යන්නට ඕන. නාති සියගතෝ ඊතා ඉක්මනින්ම සජ්ජායනා හෝ මනසිකාර නොකළ යුතුයි. ඒක ඉක්මනින් කරන්න ගියොත් කිසිවක් වැටහෙන්නේ නැතුව යනවා. නාති සනිකතෝ ඊ타මත් පමා නොවේද කල යුතුය වෙනවා. පමා වෙමි මානසිකාර්ය කිරීමෙන් හිත විසිරී යනවා. විත්තේප පටිභාහනතෝ එසේ මානසිකාර කරන කාලය තුල වෙනත් වෙනත් අරමුණු කෙරෙහි විසිර යා නොදී හිත රැකගත යුතු වෙනවා. ඊළඟට අනුපබ්බ මුංචනතෝ යම් යම් කොටසක් වැඩියෙන් වැටහෙනවා යම් යම් කොටස් වැටීම අඩුයි නම් අඩුවෙන් වැටෙන කොටස් අත්හැර දමමින් වැඩියෙන් වැටෙන කොටස් පමණක් තෝරා ගන්නවා. අනුපබමුංචනතෝ. එවාගෙම පන්නත්ති සමතික්කමනතෝ. ඔය අවස්ථාව වෙනකොට උග්ඝහ නිමිති ප්‍රතිභාග නිමිති පහළ වෙනවා. උග්ඝහ නිමිත්ත නමින් එතන කියවෙන්නේ වර්ණ సంతාන දිසා ඕකාශ පරිච්ඡේද තේරුම් ගැනීම පමණයි. ප්‍රතිභාග නිමිත්ත කියන්නේ එකක් එකක් ගානේ පටික්කුලේ වැටෙන්න පටන් ගන්නවා. පටික්කුලයේ වැටෙනකොට ඒකට කියන්නේ පටිභාග නිමිත්ත. ඒක කසන නිමිත්ත වගේ එකක් එහෙම නෙමෙයි. ඒ පටිභාග නිමිත්ත වැටෙනකොට අර කේසා ලෝම ආදී නම් ගොත් අත්හරින්නට ඕනේ. නම් ගොත් අත්හරින්මින් පටික්කුල පටික්කුල පටික්කුල කියන මානසිකාරයෙන් මෙනෙහි කරන්න ඕනේ. ඒකයි පන්නත්ති සමතික්කමනතෝ. ඊළඟට අප්පනාතෝ එකම කොටාසයක් අරමුණු කරගෙන එය හාත්පසින් නුවණින් තේරුම්ගෙන ඒ කියන්නේ පාට හැඩහුරුකම පිහිටි දිශාව පිහිටි තැන කෙයිම සියල්ල තේරුම් අරගෙන ඒ පටික්කුල අරමුණෙහි ප්‍රථම ධ්‍යාන අර්පණාව උපදවන්නට ඕනේ. ඒ අර්පණාව වශීබාට පමුණවා ගන්නට ඕනේ. ඒකයි අප්පනාතෝ. ඔය අතරතුර තයෝච සුත්තන්තා අධිචිත්ත සූත්‍රය, සීතී භාව සූත්‍රය, බොජ්ජංග කෝසල්ල සූත්‍රය කියන උපදේශ තුන අනුගමනය කරන්න තියෙනවා. ඒ කියන්නේ තමාගේ සිත ලියන බාටපත් වීමේදී හිත වීරියෙන් උනන්දු කරවන්නට ඕනේ. හිත උනන්දුව වැඩි වෙලා වික්ෂේපයටපත් වෙන වෙලාවේ සමාධි බාට සංසුම් බාට පමුණවන්න ඕනේ. ওই වීර සමතාට පමුණවා ගැනීම අධිචිත්ත සූත්‍රයේ උපදේශයයි. ඒ වගේම සීතී භාව සූත්‍රයත් ඒ හා සමානමයි. බොජ්ජංග කෝසල සූත්‍රයත් ඊටම අනුලෝමයි. යම් වෙලාවක හිතේ වීරිය අධිකනම් ඒ වෙලාවේදී ධම්මවිචේ විරිය පීති වඩන්නේ නැතුව පස්සද්ධි සමාධි උපේක්ඛා වැඩෙන හැටියට හිත යොදන්නට ඕනේ. යම් වෙලාවක විරිය ලිහිල් නම් ඒ අවස්ථාවේදී ධම්මවිචේ විරිය පීති කියන මේ බොජ්ජංග තුන වැඩෙන හැටියට මනසිකාරය යොදන්නට ඕනේ. මෙන්න මේ අනුව භාවනා කිරීමේදී ඒ යෝගාවචරයාට සමහර විට යම් කොට්ටාසයක් අරමුණු කරගෙන පටික්කුවල අරමුණෙහි ප්‍රථම ධ්‍යාන උපදවන්න පුළුවන් වෙනවා ඊට පස්සේ එක කොට්ටාසයක ප්‍රථම අධ්‍යයන ලැබුවාට පස්සේ අනිත් සියලුම කොට්ටාසයන්ගෙන් එකක් එකක් වාසා ප්‍රථම අධ්‍යයන උපදවන්න පුළුවන්. ඉතින් මේ ප්‍රථම අධ්‍යයන උපදවා ගත්ත යෝගාවචරයාට ඊට පස්සේ පුළුවනි කැමතිනම් විපස්සනාට හැරෙන්න. එහෙම නැත්නම් <clears throat> ගුරු උපදේශ ඇතුව තවත් ඉදිරියට කර්මස්ථාන වඩමින් ධ්‍යාන ශක්තිය, සමාධි ශක්තිය දියුණු කරගෙන අර ඕදාති කසින වැනි කසිනාලෝක උපදවාගෙන විපස්සනාට හැරෙන්න අවස්ථාව ලබා ගැනීම වැදගත්. දැන් මෙතෙන්දී කියවනු ලබන්නේ කායගත සතියෙන් ප්‍රථම අධ්‍යාන ලබාගෙන ඉදිරියට දියුණු වීමේ පිළිවෙලයි. එතකොට දැන් වර්ණ సంతාන දිසා ඕකාශ පරිච්ඡේද කියන මේ ආකාරයෙන් කොහොමද මේවා භාවනාවට නගන්නේ කියන එක අපි සංක්ෂේපයෙන් හඳුන්වනවා. ඉතින් මේවා විස්තර වශයෙන් තේරුම් ගන්නට කරුණු රාශියක් තියෙනවා. වේලාවේ පමණින් අපි සංක්ෂේපයෙන් මේක ඉදිරිපත් කරනවා. අත්ති ඉමස්මින් කායේ කේසා දෙතිස් කුණපයකින් සැදුනා වූ මේ කයෙහි හිසමෙලා සිටි සමමත පිහිටියා වූ දෙකෝටි පනස් ලක්ෂයක් පමණ වූ හිසකේනං කුණප කොටසක් ඇත්තේය මේ කයෙහි කේසයෝ වර්ණයෙන් අද්දාරිට්ට ගෙහෙවත් ගස් පෙනල ඇතමින් කළු පාට ඇත්තාහ සටහනින් කිඳුල් කිතුල් කෙඳි වැනි සටහන් ඇත්තාහ දිසා වශයෙන් උඩ දිසාවෙහි පිහිටියාහ පිහිටි තැන් වශයෙන් ඉදිරියෙන් නලල් තලයෙන්ද පිටුපසින් ගලවලුයෙන්ද දෙපසින් දෙකන් සිළුවෙන්ද වට වූ හිස වෙලා සිටි සම මත පිහිටියාහ පරිච්ඡේද වශයෙන් හිසා වෙලා සිටි සමෙහි යටින් වියට අගක් පමණ බැසගත් මුල් තලයෙන්ද උඩින් අහසින්ද සරසින් ඔවුනොවුන්ගෙන්ද පිරිසිඳීම් මැත්තාහ ඊළඟට පිළිකුලට හරවනවා මේ කයෙහි කේසයෝ වර්ණයෙන්ද පිළිකුල්ලේ සටහනින්ද පිළිකුල්ලේ ගන්ධයෙන්ද පිළිකුල්ලේ ආශ්‍රිත කුණපයන්ගෙන්ද පිළිකුල්ලේ පිහිටි තැන් වශයෙන්ද පිළිකුල්ලේ ඒ පිළිකුල් මෙනෙහි කරනකොට එකක් වැඩි වේලාවක් මෙනෙහි කරන්න ඕනේ. එතකොටයි සමාධියේ නිසසේ අර්පණාගත වන්නේ. ඒ එළියට එකින් එකට මාරු වෙන්නේ නැතුව එකක් පමණක් අරගෙන පිළිකුල් නගන කොටයි විතරපනාගත වෙන්නේ. අත්තේ ඉමස්මින් කායේ ලෝමා දෙතිස් කුණපයකින් සැදුනා වූ මේ කයෙහි ශරීරය වෙලා සිටි සමමත පිහිටියා වූ ලෝමනං කුණප කොටසක් ඇත්තේය මේ කයෙහි ලෝමයෝ වර්ණයෙන් කළු පිඟුවන් වර්ණ ඇත්තාහ සටහනින් සැවැන්දෙන මුල්වැනි සටහන් ඇත්තාහ දිසා වශයෙන් උඩ යට දෙදිසා වෙහි පිහිටියාහ පිහිටි තැන් වශයෙන් අතුල් පතුල් හා හිසකේ පිහිටි තැන් හැර සකල ශරීරය වෙලා සිටි සමමත පිහිටියාහ පරිච්ඡේද වශයෙන් ශරීරය වෙලා සිටි සමෙහි ලෙහෙඬියෙක් තරම් බැසගත් මුල් තලයෙන්ද උඩින් අහසින්ද සරසින් ඔවුනොවුන් ගෙන්ද පිරිසිඳීම් මැත්තාහ මේ කයෙහි ලෝමයෝ වර්ණයෙන්ද පිළිකුල්ලේ සටහනින්ද පිළිකුල්ලේ ගන්ධයෙන්ද පිළිකුල්ලේ ආශ්‍රිත කුණපයන්ගෙන්ද පිළිකුල්ලේ පිහිටි තැන් වශයෙන්ද පිළිකුල්ලේ අත්ථීන් ඉමස්මින් කායේ නඛා දෙතිස් කුණපයකින් සැදුනා වූ මේ කයෙහි ඇඟිලියාග පීටි විසිනිය පොතුනම් කුණප කොටසක් ඇත්තේය නියපොතු වර්ණයෙන් අප්‍රසන්න සුදු පාට ඇත්තාව සටහනින් පිළි මාළු පිළි පොතු වැනි සටහන් ඇත්තාව දිසා වශයෙන් දෑතේ නියපොතු උඩ දිසාවෙහිද දෙපයේ නියපොතු යට දිසාවෙහිද පිහිටියාව පිහිටි තැන් වශයෙන් ඇඟිලියාග පිහිටියාව පරිච්ඡේද වශයෙන් ඇඟිලියාග යටින් ඇඟිලියාග මාංශයෙන්ද උඩින් අහසින්ද පිරිසිඳීම් නැත්තාහ මේ කයෙහි නියපොතු වර්ණයෙන්ද පිළිකුල්ල සටහනින්ද පිළිකුල්ල ගන්ධයෙන්ද පිළිකුල්ල ආසිත කුණපයන්ගෙන්ද පිළිකුල්ල පිහිටි තැන් වශයෙන්ද පිළිකුල්ලයේ අත්ථේනි මස්මින් කායේ දන්තා දෙතිස් කුණපයකින් සැදුනා වූ මේ කයෙහි ධානු මත පිහිටි දෙතිස් දක්නට නම් කුණප කොටසක් ඇත්තේය. මේ කයෙහි දක්නට වර්ණයෙන් අප්‍රසන්න සුදු පාට ඇත්තාහ සටහනින් නානා සටහන් ඇත්තාහ උඩු දත් ඇන්දෙහි ඉදිරිපස ඇත්තා වූ සතර දන්තයන් මැටි පිටක ඔබාලු පිළිවෙලින් පිහිටුවාලු ලැබුවට සතරක් වැනි සතහන් ඇත්තාහ ඉන්දපස එක මුලක් එක අගක් ඇති දලදත් දෙක වනාහි ඉද්ද මල් කැකුලක් වැනි සටහන් ඇත්තාහ ඉන්දපස මුල් දෙකක් අග දෙකක් ඇති <clears throat> දන්තයන් දෙක වනාහි කරත් ආඩලියක් වැනි සටහන් ඇත්තාහ ඉන්ද්‍රපස මුල් තුනක් අග තුනක් සහිත දන්තයන් දෙක බැගින් ඇත්තාහ ඉන්ද්‍රපස මුල් සතරක් අග සතරක් සහිත දන්තයන් දෙක බැගින් ඇත්තාහ යටියන් දෙහෙද ඒහා සමානය දිශාවසයෙන් උඩ දිශාවෙහි පිහිටියාහ පිහිටි තැන් වශයෙන් ධානුමත පිහිටියාහ පරිච්ඡේද වශයෙන් හනුවැටෙහි බැසගත් මුල් තලයෙන්ද උඩින් අහසින්ද සරසින් ඕනෝන්ගෙන්ද පිරිසිඳින් මැත්තාහ මේකයි දත්තට වර්ණයෙන්ද පිළිකුල්ලේ සටානින්ද පිළිකුල්ලේ ගන්ධයෙන්ද පිළිකුල්ලේ ආශ්‍රිත කුණපයන්ගෙන්ද පිළිකුල්ලේ පිහිටි තැන් වශයෙන්ද පිළිකුල්ලේ අත්ථේන අස්මින් කායේ තචෝ දෙතිස් කුණපයකින් සැදුනා වූ මේ කයෙහි කය වෙලා සිටි සමනං කුණප කොටසක් ඇත්තේය මේ කයෙහි සම වර්ණයෙන් අප්‍රසන්න සුදු පාටෙන් ඇත්තේය සටහනින් පිහිටි ශරීර ප්‍රදේශ ඇත අනු සටහන් ඇත්තාහ මේ කයෙහි පා ඇඟිලි සම පටපනු කෝස වැඩි සටන් ඇත්තාහ පිටුපා සමවනාහි සපත්තු සමක් වැනි සටහන් ඇත්තාහ කෙන්දයෙහි සමවනාහි බත් මුලක් කොතන ලද කල්පතක් වැනි සටහන් ඇත්තාහ කලවාමෙහි සමවනාහි සහල් පෙර වූ දිග පසුම්බියක් වැනි සටහන් ඇත්තාහ ආනිසඳ සමවනාහි වතුර පෙරුණ පිරුණා වූ පට පෙරාණක් වැනි සටහන් නැත්තාහ පිටෙහි සමවනාහි ලෑලි පෝරුවක් කොතන ලද සමක් වැනි සටහන් නැත්තේය උදරයෙහි සමවනාහි වීණා දෝනියක් ඔතන ලද සමක් වැනි සටහන් නැත්තේය පපුයෙහි සමවනාහි බොහෝ සෙයින් සිවුරැස් වන්නේය දෑතෙහි සමවනාහි ඊතල කොපුවක් උතන් ලද සමක් වැනි සටහන් ඇත්තාහ පිටියක් සමවනාහි කුරකෝසයක් හෝ පනා කොපුවක් වැනි සටහන් ඇත්තාහ අත්නැගිලි සමවනාහි යතුරු කොපු වැනි සටහන් ඇත්තාහ ග්‍රීමයෙහි සමවනාහි ග්‍රීවා සැට්ටයක් වැනි සටහන් ඇත්තේය මුහුණෙහි සමවනාහි ලොකු කුඩා සිදුරු සහිත වූ දෙමර කූඩුවක් වැලි සටහන් ඇත්තේය. හිසෙහි සමවනාහි පාත්‍ර පසුම්බියක් වැනි සටහන් ඇත්තේය. දිසාවසයෙන් උඩයට දෙදිසාවෙහි පිහිටියේය. පරිච්ඡේ පිහිටි තැන් වශයෙන් සකල ශරීරයෙහි මාංශ පේශී වට ආ වට කරගෙන සකල ශරීරයේ වෙලාගෙන පිහිටියේය. පරිච්ඡේද වශයෙන් යටින් මාංශ පේශියෙන් ද උඩින් අහසින් ද සරසින් වුණුන්ගෙන් ද පිරිසිඳීම් ඇත්තේය මේ කයෙහි සම වර්ණයෙන් ද පිළිකුල්ලේ සටානින් ද පිළිකුල්ලේ ගන්ධයෙන් ද පිළිකුල්ලේ ආශ්‍රිත කුණපයන්ගෙන් ද පිළිකුල්ලේ පිහිටි තැන් වශයෙන් ද පිළිකුල්ලේ අත්ථි ඉමස්මින් කායේ මන්සං දෙතිස් කුණපයකින් සදුනා වූ මේ කයෙහි මස්යන් නවසයයක් පමණ වූ මස් පිඩුනම් කුණප කොටසක් ඇත්තේය මේ කයෙහි මස් පිඩු වර්ණයෙන් රතු පාට ඇත්තාහ සටහනින් නානා සටහන් ඇත්තාහ කෙන්දාවෙහි මස් පිඩු කල්පතක ඔතන ලද ඉඹුල් කිරිබතක් කිරිබත් පෙඩක් වැනි සටහන් ඇත්තාහ කලවාවෙහි මස් පිඩු අනාහි ඇඹරුම් ගලක උඩු දාගල වැනි සටහන් ඇත්තාහ ආනිසද මස් පිඩුවනාහි කුඹුල් කුඹල් උදුනක අග පිහිටි ම අග පිහිටි මැටි පිඩු වැනි සටහන් ඇත්තාහ පිටෙහි මස් පිඩුවනාහි අව්වේ වියලා ගන්නාලද පල්හකුරු පෙලක් වැනි සටහන් ඇත්තාහ තල කැරලි සටහන් ඇත්තාහ දෙපාර්ශවයෙහි මස් පිළුවනාහි රූකඩයක තුනී කොට අලවන ලද පැතලි රූකඩයක තුනී කොට වතන ලද්දා වූ ආලේප කරන ලද්දා වූ තුනී මැටි පිටක් වැනි සටන් ඇත්තාහ දෙතනහි මස් පිළුවනාහි හිටගෙන බෙමි බිම හැලූ මැටි පිළු වැනි සටන් ඇත්තාහ බාහුවයෙන් මස් පිදුවනාහි හමය වට්කොට දෙකට නමා තබන ලද මීකුණක් වැනි සටහන් ඇත්තාහ දිසා වශයෙන් උඩ යට දෙදිසා වී පිහිටියාහ පිහිටිතං වශයෙන් සකල ශරීරයෙහි යට සැකිල්ල ආලේප කොටගෙන පිහිටියාහ පරිච්ඡේද වශයෙන් යටින් යට සැකිල්ලෙන්ද උඩින් සමින්ද සරසින් ඔවුනොවුන්ගෙන්ද පිරිසිඳීම් ඇත්තාහ මේකයි මස්පිඩු වර්ණයෙන්ද පිළිකුල්ලේ සටහනින්ද පිළිකුල්ලේ ගන්ධයෙන්ද පිළිකුල්ලේ ආශ්‍රිත කුණපයන්ගෙන්ද පිළිකුල්ලේ පීඨිතං වශයෙන්ද පිළිකුල්ලේ අත්ථීනි මස්මින් කායේ නහාරු දෙතිස් කුණපයකින් සැදුනා වූ මේ කයෙහි නහරනම් නවසියයක් පමණ වූ නහරනම් කුණප කොටසක් ඇත්තේය මේ කයෙහි නාර වර්ණයෙන් සුදු පාට ඇත්තාහ සතානින් නානා සටන් ඇත්තාහ ග්‍රීවයෙහි ඉදිරිපසින් බැස යන් බැස ගන්නා ලද නාරපසෙකි පිටුපසින් බැස ගන්නා ලද නාරපසෙකි දෙපසින් බැස ගන්නා දකුණු පසින් බැස ගන්නා ලද මහා නාරපසෙකි වම් පසින් බැස ගන්නා ලද මහා නාරපසෙකි දකුණු අත ඉදිරිපසින් බැසය ගන්නා ලද මහානාර පසෙකි පිටුපසින් බැස ගන්නා ලද මහානාර පසෙකි වම් අතේ ඉදිරිපසින් බැස ගන්නා ලද මහානාර පසෙකි පිටුපසින් බැස ගන්නා ලද මහානාර පසෙකි දකුණු පාය ඉදිරිපසින් බැස ගන්නා ලද මහානාර පසෙකි පිටුපසින් බැස ගන්නා ලද මහානාර පසෙකි වම් පාය ඉදිරිපසින් බැස ගන්නා ලද මානාර පසෙකි පිටුපසින් බැස ගන්නා ලද මානාර පසෙකි සමසටක් වූ මේ කන්දර නම් නහර පාතාවාරියේ මුල් රසක් වැනි සටන් නැත්තාහ එයින් අන්‍ය වූ කුඩා නහර වනාහි නූල් අනු වැනි සටන් නැත්තාහ එයින් අන්‍ය වූ කුඩා නහර වනාහි කිඳිවැල් හෙවත් රසකින්ද නූල් වැනි සටහන් ඇත්තාහ එයින් අන්‍ය වූ කුඩා නාරවනාහි මහා වීනාතත් වැනි සටහන් ඇත්තාහ එයින් අන්‍ය වූ කුඩා නාරවනාහි දල නූල් වැනි සටහන් ඇත්තාහ පිටිපා පිටි අත් නාරවනාහි පක්ෂිපාද වැනි සටහන් ඇත්තාහ කිසෙහි නාරවනාහි කුඩා දරුවන්ගේ පළඳින හිස් දැලක් වැනි සටහන් ඇත්තාහ සකල ශරීරයේ වෙලා සිටි ඒ ඒ ප්‍රදේශ වෙලා සිටි නාරවනාහි දැල් සට්ටයක් වැනි සටහන් ඇත්තාහ දිසා වශයෙන් උඩ යට දෙදිශාවෙහි පිහිටියාහ පිහිටි තැන් වශයෙන් යටින් ඇටසැකිල්ල වෙලාගෙන පිහිටියාහ පරිච්ඡේද වශයෙන් යටින් ඇටසැකිල්ලෙන්ද උඩින් මාංශ පේශීන්ගෙන් හාමින්ද සරසින් ඕනුවුන්ගෙන්ද පිරිසිඳින් මැත්තාහ මේ කයෙහි නහර වර්ණයෙන්ද පිළිකුල්ලේ සටහනින්ද පිළිකුල්ලේ ගන්ධයෙන්ද පිළිකුල්ලෙන් ආසිත කුණපයන්ගෙන්ද පිළිකුල්ලේ පිහිටි තැන් වශයෙන්ද පිළිකුල්ලේ අත්ථී නිමස්මින් කායේ අට්ඨි දෙතිස් කුණපයකින් සැදුනා වූ මේ කයෙහි තුන්තියක් පමණ වූ ඇතනම් කුණප කොටසක් ඇත්තේය මේ කයෙහි ඇට වර්ණයෙන් සුද අප්‍රසන්න සුදු පාට ඇත්තාහ සටහනින් නානා සටහන් ඇත්තාහ මේ කයෙහි අත්ඇට සූසැට කීපා ඇටද සූසැට කී මාංශර නිසිත මුදු මෘදු ඇට සූසැට කී එක් පයක විලුඹට එක බැගිනි ගුප්පට යුගලයක් බැගිනි කෙන්දාඟට යුගලයක් බැගිනි දනට එක බැගිනි කලවාඟට එක බැගිනි කටියට යුගලයකි ආනිසදට එකකි පිටකටුවට අටලොසෙකි පරාලයට සූවෙසෙකි පුරෑට තුදුසෙකි පපු ඇට එකකි අකු ඇට යුගලයකි පතු ඇට යුගලයකි බාහු ඇට යුගලයකි අග්‍ර බාහු ඇට යුගලය බැගිනි ග්‍රීවාං ඇට සතෙකි අනු ඇට යුගලයකි නාසිකාං ඇට එකකි ඇස් ඇට යුගලයකි කං ඇට යුගලයකි නලල් ඇට එකකි හිස් මුදුන් ඇට එකකි හිස් කබල් ඇට නවයකි ඕනතුරෙන් දෙපයෙහි අග අග ඇඟිලි ඇඟිලි අගට වනාහි අග ඇඟිලි අගට වනාහි ඉංගිනියට වැනි සටන් නැත්තාහ මැද කුරුක්යට වනාහි කොස්සට වැනි සටන් නැත්තාහ මුල් කුරුක්යට වනාහි පනා බෙරෙහෙවත් උඩක් වැනි සටන් නැත්තාහ පිටී පතුල්ලට වනාහි තලූ හාතාවාරිය අලරැසක් වැනි සටහන් නැත්තාහ විළුඹයට වනාහි කටුව ඉවත් කරලද ලපටේ තල්ලට ඒක මඳ වැනි සටහන් නැත්තාහ කොක්කට යුගලේ වනාහි ඒකා බද්ධ ක්‍රීඩා ගෝලයක් වැනි සටහන් නැත්තාහ ගොක්කට මත ජංගායට පිහිටි තැන වනාහි පසු ඉවත් නොකළ ඉඳි බොඩයක් වැනි සටන් ඇත්තේය මහා ජංගාංගට වනාහි මිලානික සර්ප විත්පිටක් වැනි සටන් ඇත්තාහ කුඩා ජංගාංගට වනාහි කුඩා දුනු දණ්ඩක් වැනි සටන් ඇත්තාහ ධනයට යුගලය වනාහි එක්පසෙකින් ගෙවී මදක් ගෙවී ගිය හැඳි පියල්ලක් වැනි සටන් ඇත්තාහ පළවාඟට යුගලය වනාහි නොසම කොට සසින ලද වැපුරු මිටක් වැනි සටහන් ඇත්තාහ කතේ කටයට කෙරෙහි කලවාඟට පිහිටි තැනට සමීප තැන වනාහි ක්‍රීඩා ගෝල යුගලයක් වැනි සටහන් ඇත්තාහ කලවාඟට කටයටෙහි පිහිටි තැන වනාහි මුදුනේ සිඳන ලද මහා දොඹ ගෙඩියක් වැනි සටහන් ඇත්තාහ කටයට යොගලය ඒකා බද්ධ වූ කල්හි වනාහි කුඹල්ලු දුනක් වැනි සටහන් ඇත්තාහ වෙන්කොට ගන්නා ලද කටයට වනාහි කුඹල් කුළු ගෙඩියක බැඳී යකඩ වලලු වැනි සටහන් ඇත්තාහ ආනිසදයට වනාහි යටි කුරු කොට ගන්නා ලද සර්ප පෙනයක් වැනි සටහන් ඇත්තේය ලොකු කුඩා සිදුරු සතක්ද සහිතය හිත කටුවට පෙළවනාහි ඇතුල් පසින් පිළිවෙලින් නමා තබන ලද ඊයම් පට පෙලක් වැනි සටහන් ඇත්තාව පිටකටු පෙළ පිටුපසින් වන හේ පිට උලේ පිට එළීම සඳහා ගන්නා ලබ්ද වට්ටනා වලි නම් වූ යට වැලක් වැනි සටහන් ඇත්තාහ අතරතුර තියක් දැති වැනි තියුණු කටු දෙක තුන බැගින් පිහිටා ඇත්තාහ පරාලයට සූවිස්ස අතුරෙන් නොපිරිකුම් පරාලයට වනාහි නොපිරිකුම් දෑක තිවැනි සටහන් ඇත්තාහ පිරිකුන් පරාලයට වනාහි පිරිකුන් දෑක තිවැනි සටහන් ඇත්තාහ පරාලයට සූවිස්ස වනාහි පියාපත් විදහාගත් සුදු කුකුළු සුගේ පියාපත් වැනි සටහන් ඇත්තාහ උරාට සුදුසු වනාහි දි รา පත්තු රියමැඳිරියක් කෙවත් කරක් අඹරාවක් වැනි සටහන් ඇත්තා. සතුවට වනාහි ඇඳිපත්සක් වැනි සටහන් ඇත්තේ. සතුවට රුගලේ වනාහි කුඩා අස්වැ දණ්ඩක් වැනි සටහන් ඇත්තාහ. පපුවට යුගලේ වනාහි එක්පසකින් ගෙවි ගිය සිංහල උදුළු කලයක් වැනි සටහන් ඇත්තාහ. භාවරට යුගලය වනාහි කඩපත් මිතක් වැනි සටන් නැත්තාහ අග්‍රභාවයට යුගලය වනාහි ලපටි තල් අංකුර කඳක් වැනි සටන් යුගල තල් අංකුර කඳක් වැනි සටන් නැත්තාහ මනික් කටවැට වනාහි නමා තබන ලද ඊයම් පටක් වැනි සටන් නැත්තාහ ඔපිතියක් ඕතකටුවනාහි චලු හාකාවාරිය අලරසක් වැනි සටහන් ඇත්තාහ දෑතේ ඇඟිල්ලි මුල් පුරු කේයට වනාහි පනාබෙරෙහෙවත් උඩක්කි වැනි සටහන් ඇත්තාහ මැද පුරු කැට වනාහි කොස් ඇට වැනි සටහන් ඇත්තාහ අග පුරු කැට ඉංජිනේට වැනි සටහන් ඇත්තාහ ගීවාගට සතවනාහි දණ්ඩ කවුනා තබන ලද උනබඩ වළලු පෙලක් වැනි සටන් ඇත්තාහ හනුවැට යුගලයෙන් යටි හනියට වනාහි කම්මල් කරුවන්ගේ කුළු ගෙඩියක බැඳ යුතක් වැනි සටහන් ඇත්තේය උඩු හනුවැට වනාහි උද්දඬු සසින සතක් වැනි සටහන් ඇත්තේය නාසිකායටය ඇට සහන් ඇස්සට යුගලේ වනාහි මඳ යුවක් කළ ලපටි කල්ලට වැනි සටහන් ඇත්තාහ දෙකං සිලුවට වනාහි කරණ වෑමි කුරකෝසයක් වැනි සටහන් ඇත්තාහ නලල්ලට වනාහි යටි කුරු කොට කබලද සක්කල් කබලක් වැනි සටහන් ඇත්තේය නලල් ඇටයට දෙකන් සිලුවට අතර පිහිටියට වනාහි ගිතලියම් පඟවා නමා තමන් ලද පටකොඩක් වැනි සටහන් ඇත්තාහ හිස් මුදුන්නට වනාහි පසකින් සිඳන ලද මහා පොල් කටුවක් වැනි සටහන් ඇත්තේය හිස් කබල්ලට වනාහි එකට අලවා තබා ලද දිරුණු ලබු කබල් වැඩි සටහන් ඇත්තාහ දිසා වශයෙන් උඩ යට දෙදිසාවේ පිහිටියාහ පරිච්ඡේද වශයෙන් පිහිටි තැන් වශයෙන් 180ක් සම්දිස්ථානී ගැලපී පිහිටියාහ පරිච්ඡේද වශයෙන් 180ක් සම්දිස්ථානයන්ගෙන්ද පිරිසිඳීම් මැත්තාහ මේ කයෙහිට වර්ණයෙන්ද පිළිකුල්ය සටහනින්ද පිළිකුල්ය ගන්ධයෙන්ද පිළිකුල්ය ආසිත කුණපයන්ගෙන්ද පිළිකුල්ය පිහිටි තැන් වශයෙන්ද පිළිකුල්ය අත්ථීනිමස්මින් කායේ අට්ඨිමින්ජා තෙතිස් කුණපයකින් සැදුනා වූ මේ කයෙහි ඇතමිඳුළු නම් කුණප කොටසක් ඇත්තේය මේ කයෙහි ඇතමිඳුළු වර්ණයෙන් අප්‍රසන්න සුදු පාට ඇත්තාහ සතහනින් සම්බන් ලද ව්‍යාග බඩක් වැනි සතහන් ඇත්තාහ දිසා වශයෙන් උඩයට දෙදිසාවෙහි පිහිටියාහ සිහිටි තැන් වශයෙන් ඇට අභ්‍යන්තරෙහි පිහිටියාහ පරිච්ඡේද වශයෙන් ඇට මිදුළු යම් පිරිසිඳීම් නැත්තාහ මේ කයෙහි ඇට මිදුළු වර්ණයෙන්ද පිළිකුල්ලේ සතානින්ද පිළිකුල්ලේ ගන්ධයෙන්ද පිළිකුල්ලේ ආසිත කුණපයන්ගෙන්ද පිළිකුල්ලේ සිහිටි තැන් වශයෙන්ද පිළිකුල්ලේ අත්ථීනි මස්මින් කායේ වක්ඛං දෙතිස් කුණපයකින් සැදුනා වූ මේ කයෙහි වකුගඩුව නම් කුණප කොටසක් ඇත්තේය මේ කයෙහි වකුගඩුව වර්ණයෙන් එරඹුදු ඇට වැනි රක්ත වර්ණයෙන් සීසයුක්තය සපානින් එක නැත්තේ ඇදී දෙකට බෙදී ගිය අඹගෙඩි දෙකක් වැනි සටන් ඇත්තාහ දිසාවසයෙන් උඩ දිසාවෙහි පිහිටියාහ පිහිටි තැන් වශයෙන් උර කුහරයෙහි හෘදේ මාංශයට යටින් පිහිටියාහ පරිච්ඡේද වශයෙන් වකුගඩුයෙන්ම පිරිසිඳීම් මෙත්තාහ මේ කයෙහි වකුගඩුව වර්ණයෙන්ද පිළිකුල්ලේ සටහනින්ද පිළිකුල්ලේ ගන්ධයෙන්ද පිළිකුල්ලේ ආශ්‍රිත කුණකයන්ගෙන්ද පිළිකුල්ලේ පිහිටි තැන් වශයෙන්ද පිළිකුල්ලේ අත්ථීන් ඉමස්මින් කායේ හදයන් දෙතිස් කුණකයකින් සැදුනා වූ මේ කයෙහි හෘදේ මාංශ පින්දය නම් කුණක කොටසක් ඇත්තේය මේ කායි හෘදේ මාංශේ වර්ණයෙන් රතු නෙළුම් මලක වර්ණයේ වැනි වර්ණය ඇත්තේය සටහනින් පිටපැති ඉවත් කොට යටි කුරුව තබන ලද රතු නෙළුම් කකුලක වැනි සටහන් ඇත්තේය නුවණ මැදි අයට ඇකුළුණු අයුරෙන්ද නුවණින් යුතුව ඇත විකසිත අයුරෙන්ද පිහිටා ඇත්තේය දිසා වශයෙන් උඩ දිසාවෙහි පිහිටියේය පිහිටිතෙන් වශයෙන් උර කුහරය තුල වම්පසට හුරුව දෙකන අතර පිහිටියේය පරිච්ඡේද වශයෙන් හෘදේ මාංශ පින්දයෙන්ම පිරිසිඳීම් ඇත්තේය මේකයි හෘදේ මාංශය වර්ණයෙන් දෙපිලිකුල්ලේ සටහනින් දෙපිලිකුල්ලේ ගන්ධයෙන් දෙපිලිකුල්ලේ ආශ්‍රිත කුණපයන්ගෙන් දෙපිලිකුල්ලේ ඉහිතිතං වශයෙන් දෙපිලිකුල්ලේ අත්ථීමිමස්මින් කායේ යකනං දෙතිස් කුණපයකින් සැදුනා වූ මේ කයෙහි අක්මාවනං කුණප කොටසක් යත්තේය මේකයි අක්මාව වර්ණයෙන් රතු කුමුදු මල් වැනි රක්ත වර්ණයෙන් යුක්තය සටහනින් කොබෝ නිල පතක් වැනි සටහනින් යුක්තය නුවණ මඳි අයට එකක් දෙකක් මෙන්ද නුවණ වැඩි අයට කීපයක් මෙන්ද පිහිටාමස්සාහ දිසා වශයෙන් උඩ දිසාවෙහි පිහිටියාහ පිහිටි තැන් වශයෙන් උර කුහරය තුල උර්දේ මාංශයට දකුණු පසින් පිහිටාමස්සේය පරිච්ඡේද වශයෙන් අක්මාවෙන්ම පිරිසිඳීම් ඇත්තේය මේ කයෙහි අක්මාව වර්ණයෙන්ද පිළිකුල්ය සටානින්ද පිළිකුල්ය ගන්ධයෙන්ද පිළිකුල්ය ආස්තිත කුණුපයන්ගෙන්ද පිළිකුල්ය පිහිටිතැන් වශයෙන්ද පිළිකුල්ය අත්තිනිමස්මින් කායේ කිලෝමකං දෙතිස් කුණපයකින් සැදුනා වූ මේ කයෙහි දළඹුවනං කුණප කොටසක් ඇත්තේය පටිච්චන්න කිලෝමකය අපටිච්චන්න කිලෝමකේ නමින් දළඹුව දෙආකාර වන්නේයේ මේකයි කිලෝමකයවත් දළඹුව වර්ණයෙන් අප්‍රසන්න සුදු පාට ඇත්තේයේ සටහනින් පිහිටි තැන්වැනි සටහන් ඇත්තේයේ සටහනින් දුහුල් කඩක් වැනි සටහන් ඇත්තේයේ දිසා වශයෙන් පටිච්චන්න කිලෝමකය උද දිසාවෙහිද අපටිච්චන්න කිලෝමකය උදයට දෙදිසා වෙහිද පිහිටියේයේ පරිච්ඡේද වශයෙන් පිහිටිතං වශයෙන් පටිච්චන්න කිලෝමකය උදේ මාංශේ අක්ම වකු අඩුව වෙලාගෙන පිහිටියේය අපටිච්චන්න කිලෝමකේ සකල ශරීරයෙහි සමට යටින් මාංශ පේශී වෙලාගෙන පිහිටියේය පරිච්ඡේද වශයෙන් දලඹුයෙන් පිරිසිඳීම් ඇත්තේය මේ කයෙහි දලඹුව වර්ණයෙන්ද පිළිකුල්ලේ සටහනින්ද පිළිකුල්ලේ ගන්ධයෙන්ද පිළිකුල්ලේ ආශ්‍රිත කුණපයන්ගෙන්ද පිළිකුල්ලේ පිහිටිතං වශයෙන්ද පිළිකුල්ලේ අත්ථීනිමස්මින් කායේ පිහකං දෙතිස් කුණපයකින් සැදුනා වූ මේ කයෙහි ඇලදිවනං කුණප කොටසක් ඇත්තේය මේකයි ඇල දෙව වර්ණයෙන් නිකමලක් වැනි නියල වර්ණයෙන් යුක්තය සටහනින් කළුවස්සෙකුගේ තිවක් වැනි සටහනින් යුක්තය දිසා වශයෙන් උඩ දිසා විහි පිහිටියේය පිහිටි තැන් වශයෙන් උඩ කුහරය තුල හෘදේමාංශයට වම් පසින් පිහිටා නැත්තේය පරිච්ඡේද වශයෙන් ඇල දෙවෙන්ම පිරිසිඳීම් ඇත්තේය මේ කයෙහි ඇල දෙව වර්ණයෙන්ද පිළිකුල්ලේ සටානින්ද පිළිකුල්ලේ ගන්ධයෙන්ද පිළිකුල්ලේ ආශ්‍රිත කුණපයන්ගෙන්ද පිළිකුල්ලේ පිහිටිතැන් වශයෙන්ද පිළිකුල්ලේ අත්ථීනිමස්මින් කායේ පප්පාසං දෙතිස් කුණපයකින් සැදුනා වූ මේ කයෙහි පපුමසනං කුණප කොටසක් ඇත්තේය මේ කයෙහි පපුමස වර්ණයෙන් ඉදුණු නිබුල් ගැඩිවැනි ලාරක්ත වර්ණයෙන් යුක්තය සටහනින් නොසමකොට කල්ලද මහා කැවුමක් වැනි සටහන් ඇත්තේය දිසා වශයෙන් උඩ දිසාවෙහි පිහිටියේය පිහිටි තැන් වශයෙන් උර කුහරය තුල උරු දේමාංශය අක්මාව වටකොටගෙන පිහිටියේය පරිච්ඡේද වශයෙන් පපුමසින්ම පිරිසිඳීම් මැත්තේය මේ කයිහි පපුමසේ වර්ණයෙන්ද පිළිකුල්ලේ සටානින්ද පිළිකුල්ලේ ගන්ධයෙන්ද පිළිකුල්ලේ ආසිත කුණපයන්ගෙන්ද පිළිකුල්ලේ පිහිටි තැන් වශයෙන්ද පිළිකුල්ලේ අත්ථීනිමස්මින් කායේ අන්තං දෙතිස් කුණපයකින් සැදුනා වූ මේ කයිහි බඩවැල නම් කුණක කොටසක් ඇත්තේය මේකයි බඩවැල වර්ණයෙන් අප්‍රසන්න සුදු පාට ඇත්තේ සටහනින් ලේවරුවක බරණ ගසන ලද හිසසුන් ගැරඬි කුණක් වැනි සටහන් ඇත්තේ දිසා රසයෙන් උඩ යට දෙදිසාවේ පිහිටියේ පරිච්ඡේද වශයෙන් අන්තර පටලයෙන්ම පිරිසිඳීම් ඇත්තේ මේකයි බඩවැල වර්ණයෙන්ද පිළිකුල්ලේ සටහනින්ද පිළිකුල්ලේ ගන්ධයෙන්ද පිළිකුල්ලේ ආශ්‍රිත කුණකයන්ගෙන්ද පිළිකුල්ලේ පිහිටිතං වශයෙන්ද පිළිකුල්ලේ අත්ථේනිමස්මින් කායේ අන්තගුණං දෙතිස් කුණකයකින් සැදුනා වූ මේ කයෙහි අතුණු බහං නම් කුණක කොටසක් ඇත්තේය මේ කයෙහි අතුණු බහං වර්ණයෙන් තෙල් මැලි මුල් රසක් කැමි සුදු පාට ඇත්තේය සතහනින්ද හෙල්මැලි මුල් සමූහයක් යනි සතහන් ඇත්තය දිසා වශයෙන් උඩයට දෙදිසාවෙහි පිහිටියේය පිහිටි තැන් වශයෙන් එක 20 21 තැනකින් නැමී ගිය අන්තර පටලය වෙලාගෙන සිටියේය පරිච්ඡේද වශයෙන් අන්ත ගුණයෙන් පිරිසිඳීම් ඇත්තේය මේ කයෙහි අතුණු බහං වර්ණයෙන් දෙපිලිකුල්ලේ සටහනින් දෙපිලිකුල්ලේ ගන්ධයෙන් දෙපිලිකුල්ලේ ආසිත කුණපයන්ගෙන් දෙපිලිකුල්ලේ පීඨිතෙන් වශයෙන් දෙපිලිකුල්ලේ අත්ථීනිමස්මින් කායෙන් උදරියන් දෙතිස් කුණපයකින් සැදුනා වූ මේ කයෙහි නොපැසුණු ආහාරනම් කුණප කොටසක් ඇත්තේය මේ කයෙහි නොපැසුණු ආහාර වර්ණයෙන් අනුභව කළ ආහාරයට සමාන වර්ණ ඇත්තේය සටහනින් ලිහිල් පෙරහනක තැබූ සහල් රසක් වැනි සටහන් ඇත්තේය දිසා වශයෙන් උඩ දිසාවෙහි පීතියේය පීති තැන් වශයෙන් ආමාශය තුල පීතියේය පරිච්ඡේද වශයෙන් නොපසුණු ආහාරමයෙන්ම පිහිටන පිරිසිඳීම් ඇත්තේය මේ කයි නොපැසුණු ආහාර වර්ණයෙන්ද පිළිකුල්ලේ සටහනින්ද පිළිකුල්ලේ ගන්ධයෙන්ද පිළිකුල්ලේ ආශ්‍රිත කුණපයන්ගෙන්ද පිළිකුල්ලේ පිහිටි තැන් වශයෙන්ද පිළිකුල්ලේ අත්ථීනි මස්මින් කායේ කරීසං දෙතිස් කුණපේකින් සැදුනා වූ මේ කයෙහි පසුණු ආහාර මලනම් කුණප කොටසක් ඇත්තේය මේ කයෙහි පසුණු ආහාර මල වර්ණයෙන් අනුභව කළ ආහාරයට සමාන වර්ණයෙන් ඇත්තේය සටහනින් උනනලයක පුරවන ලද පඳු මැටි සමරසක් වැනි සටහන් ඇත්තේය. දිසා වශයෙන් යට දිසාවෙහි පිහිටියේය. පිහිටි තැන් වශයෙන් අටඟුලක් පමණ වූ පක්වාසෙහි පිහිටියේය. පරිච්ඡේද වශයෙන් පරිසයෙන්ම පිරිසිඳීම් ඇත්තේය මේ කයෙහි පැසුණු ආරමල වර්ණයෙන්ද පිළිකුල්ලේ සටහනින්ද පිළිකුල්ලේ ගන්ධයෙන්ද පිළිකුල්ලේ ආශ්‍රිත කුණපයන්ගෙන්ද පිළිකුල්ලේ පිහිටි තැන් වශයෙන්ද පිළිකුල්ලේ අත්ථීනිමස්මින් කායේ මත්තලුංගං දෙතිස් කුණපයකින් සැදුනා වූ මේ කයෙහි හිස්මලනං කුණප කොටසක් ඇත්තේය මේ කයෙහි හිස්මල වර්ණයෙන් අප්‍රසන්න සුදු පාට ඇත්තේය සටහනින් පිහිටි තැන්වැනි සටහන් ඇත්තේය දිසා වශයෙන් උඩ දිසාවෙහි පිහිටියේය පිහිටි තැන් වශයෙන් හිස් කබල තුල පිහිටියේය පරිච්ඡේද වශයෙන් හිස් හිස්මලයෙන්ම පිරිසිඳීම් ඇත්තේය මේ කයෙහි හිස්මල වර්ණයෙන්ද පිළිකුල්ලේ සටහනින්ද පිළිකුල්ලේ ගන්ධයෙන්ද පිළිකුල්ලේ ආශ්‍රිත කුණකයන්ගෙන්ද පිළිකුල්ලේ පිහිටි තැන් වශයෙන්ද පිළිකුල්ලේ අත්තේ නිමස්මින් කායේ පිත්තං දෙතිස් කුණපයකින් සැදුනා වූ මේ කයෙහි පිතනං කුණප කොටසක් ඇත්තේය මේ කයෙහි බද්ධ පිත අබද්ධ පිතනම් දෙආකාරයකින් පිත පිහිටා ඇත්තේය මේ කයෙහි පිත බද්ධ පිත මිදුණු මී තෙලක් වැනි පාට ඇත්තේය අබද්ධපිත මලානික වියලුණු සනවරා මල් ආහා සමාන වර්ණයෙන් යුක්තය දිසා වශයෙන් සටහන් වශයෙන් පිහිටි තෙන්බඳු සටහන් ඇත්තේය දිසා වශයෙන් බද්ධ පිට උඩ දිසාවෙහිද අබද්ධ පිට උඩ යට දෙදිසාවෙහිද පිහිටියේය පිහිටි තෙන් වශයෙන් බද්ධ පිට අක්මාවට යටින් පික්කෝසෙහි පිහිටියේය අබද්ද පිත සමටත් මසටත් අතර සකල ශරීරෙහි පිහිටා සිටියේය පරිච්ඡේද වශයෙන් පික්කොට සින්ම පිරිසිඳීම් මැත්තේය මේ කයෙහි පිත වර්ණයෙන්ද පිළිකුල්ලේ සටහනින්ද පිළිකුල්ලේ ගන්ධයෙන්ද පිළිකුල්ලේ ආසිත කුණපයන්ගෙන්ද පිළිකුල්ලේ පිහිටි තැන් වශයෙන්ද පිළිකුල්ලේ අත්තියෙන් ඉමස්මින් කායේ සෙම්හං දෙතිස් කුණපයකින් සැදුනා වූ මේ කයෙහි සෙමනං කුණප කොටසක් ඇත්තේය මේ කයෙහි සෙම වර්ණයෙන් කෑලිය දෙලසුලක් වැනිලා සුදු පාටින් යුක්තය සතහනින් පිහිටි තැන් වැනි සටහන් ඇත්තේය දිසා වශයෙන් උඩ දිසාවෙහි පිහිටියේය පිහිටි තැන් වශයෙන් ආමාශයට උඩින් පිහිටා සිටියේය පරිච්ඡේද වශයෙන් සෙම් කොටසින් පිරිසිඳීම් ඇත්තේය මේ කයෙහි සෙම වර්ණයෙන්ද පිළිකුල්ලේ සටහනින්ද පිළිකුල්ලේ ගන්ධයෙන්ද පිළිකුල්ලේ ආශ්‍රිත ගුණකයන්ගෙන්ද පිළිකුල්ලේ පිහිටිතං වශයෙන්ද පිළිකුල්ලේ අත්ථීනිමස්මින් කායේ පුම්බෝ දෙතිස් කුණපේකින් සදුනා වූ මේ කයෙහි සරව නම් කුණප කොටසක් ඇත්තේය මේ කයෙහි සරව වර්ණයෙන් ඉදුණු කොළයක් වැනිලා කහපාට වර්ණයෙන් යුක්තය සටහනින් පිහිටි තැන් වැනි සටහන් ඇත්තේය දිසා වශයෙන් උඩයට දෙදිසාවෙහි පිහිටියේය පිහිටි තැන් වශයෙන් ගෙඩි තුවාල වන පිළිකා ආදී තැන්හි පිහිටා සිටියේය පරිච්ඡේද වශයෙන් සරව කොටසින්ම පිරිසිඳීම් ඇත්තේය මේකයි සරව වර්ණයෙන්ද පිළිකුල්ය සටහනින්ද පිළිකුල්ය ගන්ධයෙන්ද පිළිකුල්ය ආසිත කුණපයන්ගෙන්ද පිළිකුල්ය පිහිටිතන් වශයෙන්ද පිළිකුල්ය අත්ථීනිමස්මින් කායේ ලෝහිතං දෙතිස් කුණපයකින් සැදුනා වූ මේ කයෙහි සම්නිචිත ලය සංසරණ ලේ නමින් ලේ නැමැති කුණප කොටසක් ඇත්තේය මේ කයෙහි ලය වර්ණයෙන් සම්නිචිත ලය ඝන රාලාක්ෂා රසයක් වැනි ඝන ලේ පාටින් යුක්තය සංසරණ ලය තුනී ලාක්ෂා රසයක් වැනි ලාරා රතු පාටින් යුක්තය දිසා රසයේ සටහන් වශයෙන් පිහිටි තැන් වැනි සටහන් ඇන්තාව දිසා රසයෙන් සම්නිචිත ලය උඩ දිසාවෙහිද සංසරණ ලය උඩ යට දෙදිසාවෙහිද පිහිටියාහ පිහිටිතං පරිච්ඡේද පිහිටිතං වශයෙන් සම්නිචිතලය අක්මාවෙහි යත කුරස පුරාගෙන පිහිටියේය සංසරණලිය සකල ශරීරයේ ධමනි දාලානුසාරයෙන් පිහිටියේය පරිච්ඡේද වශයෙන් ලේ කොට සිනිය පිරිසිඳීම් ඇත්තේය මේ කයෙහි ලේ වර්ණයෙන්ද පිළිකුල්ලේ සටානින්ද පිළිකුල්ලේ බන්ධයෙන්ද පිළිකුල්ලෙන් ආසිත කුණපයන්ගෙන්ද පිළිකුල්ලේ පිහිටි තැන් වශයෙන්ද පිළිකුල්ලේ අත්ථීනි මස්මින් කායේ සේදෝ දෙතිස් කුණපයකින් සැදුනා වූ මේ කයෙහි දහදිය නම් කුණප කොටසක් ඇත්තේය මේ කයෙහි දහදිය තලතලක් වැනි වර්ණයෙන් යුක්තය සතහන් වශයෙන් පිහිටි තැන් වැනි සතහන් ඇත්තේය දිසා වශයෙන් උඩයට දෙදිසාවෙහි පිහිටියේය පිහිටිතෙන් වශයෙන් සකල ශරීරයෙහි නවානුදාසක් රෝම කූපයන්ගෙන් කේ රූප කූපයන් කෙරෙහිද කේශ කූපයන් කෙරෙහිද පිහිටා සිටියේය පරිච්ඡේද වශයෙන් දහඩිය කොටසින් මෙ පිරිසිඳීම් යන්තේය මේ කයෙහි දහඩිය වර්ණයෙන්ද පිළිකුල්ලේ සටහනින්ද පිළිකුල්ලේ ගන්ධයෙන්ද පිළිකුල්ලේ ආශ්‍රිත කුණපයන්ගෙන්ද පිළිකුල්ලේ පිහිටිතං වශයෙන්ද පිළිකුල්ලේ අක්ඛීන් ඉමස්මින් කායේ මේදෝ දෙතිස් කුණපේකින් සැදුනා වූ මේ කයෙහි මිදුණු තෙල් නැමැති කුණප කොටසක් ඇත්තේය මේ කයෙහි මිදුණු තෙල් දෙකට මැදින් පරන ලද කහලයක් වැනි කහ පාටින් යුක්තය සටහන් වශයෙන් ඉතලින් කොඟවා නමා තම ලද කසාවන් දුහුල් කඩ වැනි සටහන් ඇත්තාහ දිසා වශයෙන් උඩට දෙදිසාවෙහි පිහිටියාහ පිහිටි තැන් වශයෙන් මාංශ උත්සන්නස ස්ථූල ශරීරයෙහි මසට සමටත් අතරින්ද කුෂ ශරීරයෙහි මාංශ උත්සන්න තන්හිද පිහිටා සිටියේය පරිච්ඡේද වශයෙන් මේ දෝ කොටසින්ම පිරිසිඳීම් ඇත්තේය මේකයි මුඳුණු තෙල වර්ණයෙන්ද පිළිකුල්ල සටහනින්ද පිළිකුල්ල ගන්ධයෙන්ද පිළිකුල්ල ආස්කත කුණපයන්ගෙන්ද පිළිකුල්ල පිහිටි තැන් රසයෙන්ද පිළිකුල්ල අත්ථීන් ඉමස්මින් කායෙන් අස්සු දෙතිස් කුණපයකින් සැදුනා වූ මේ කයෙහි කඳුළු නම් කුණප කොටසක් ඇත්තේය මේ කයෙහි කඳුළු තලතෙල් බිඳක් වැනි පාටෙන් යුක්තය සටහනින් පිහිටි තැන්වැනි සටහන් ඇත්තේය දිසා වශයෙන් උඩ දිසාවෙහි පිහිටියේය පිහිටි තැන් වශයෙන් ඇස්වලෙහි පිහිටියේය පරිච්ඡේද වශයෙන් කඳුළු කොටසෙන්ම පිරිසිඳීම් ඇත්තේය මේකයිහි කඳුළු වර්ණයෙන්ද පිළිකුල්ලේ සටහනින්ද පිළිකුල්ලේ ගන්ධයෙන්ද පිළිකුල්ලේ ආශ්‍රිත කුණපයන්ගෙන්ද පිළිකුල්ලේ පිහිටිතන් වශයෙන්ද පිළිකුල්ලේ අත්ථීන් ඉමස්මින් කායේ වසා දෙතිස් කුණපේකින් සැදුනා වූ මේ කයෙහි වුණු තෙරනම් කුණක කොටසක් ඇත්තේය මේ කායේ වුණු තෙර වර්ණයෙන් පොල් තෙලක් වැනි පාටෙන් යුක්තය සටහනින් කැඳ කැඳ භාජනයක පැතිරී ගිය තෙලක් වැනි සටහනින් යුක්තය දිසා වශයෙන් උඩ යට දෙදිසාවෙහි පිහිටියේය පිහිටි තැන් වශයෙන් දෙපිටිපතුල් දෙපිටි ඇතුල් දෙවුර හිස නාසාපුට නරතල ආදී තන්හි පිහිටා සිටියේය. පරිච්ඡේද වශයෙන් වසා කොටසින්ම පිරිසිඳීම් ඇත්තේය. මේ කයෙහි වසා තෙල උරුණු තෙල වර්ණයෙන්ද පිළිකුල්ලේ සටහනින්ද පිළිකුල්ලේ ගන්ධයෙන්ද පිළිකුල්ලේ ආශ්‍රිත කුණපයන්ගෙන්ද පිළිකුල්ලේ පිහිටිතම් වශයෙන්ද පිළිකුල්ලේ අත්ථේනිමස්මින් කායේ කේලෝ දෙතිස් කුණපයකින් සැදුනා වූ මේ කයෙහි කෙලනම් කුණප කොටසක් ඇත්තේය මේ කයෙහි කෙල වර්ණයෙන් සුදු පාට ඇත්තේය පෙනවක බුලක් පෙන රසක් වැනි සුදු පාටින් යුක්තය සටහනින් පිහිටි තැන්වැනි සටහන් ඇත්තේය දිසා වශයෙන් උඩ දිසාවෙහි පිහිටියේය පිහිටි තැන් වශයෙන් දෙකෝපලයෙන් ගලා අවුද්දිම මැද පිහිටියේය පරිච්ඡේද වශයෙන් කළ කොටසින්ම පිරිසිඳීම් මැත්තේය මේ කයෙහි කෙලෙර වර්ණයෙන්ද පිළිකුල්ලේ සටහනින්ද පිළිකුල්ලේ ගන්ධයෙන්ද පිළිකුල්ලේ ආශ්‍රිත කුණපයන්ගෙන්ද පිළිකුල්ලේ පිහිටිතන් වශයෙන්ද පිළිකුල්ලේ අත්ථීනි මස්මින් කායේ සිංහානිකා දෙතිස් කුණපයකින් සැදුනා වූ මේ කයෙහි සොටුනම් කුණප කොටසක් ඇත්තේය මේකයි සොටු වර්ණයෙන් අප්‍රසන්න සුදු පාට ඇත්තාහ සටහනින් පිහිටි තැන්වැනි සටහන් ඇත්තාහ දිසා වශයෙන් උඩ දිසාවෙහි පිහිටියාහ පිහිටි වශයෙන් දිනාස්පුට පුරවා පිහිටියාහ පරිච්ඡේද වශයෙන් සොටු කොටසින්ම පිරිසිඳීම් ඇත්තේය මේකයි සොටු වර්ණයෙන්ද පිළිකුල්ලේ සටහනින්ද පිළිකුල්ලේ ගන්ධයෙන්ද පිළිකුල්ලේ ආසිත කුණපයන්ගෙන්ද පිළිකුල්ලේ පිහිටි තැන්වසයෙන්ද පිළිකුල්ලේ අත්තිං ඉමස්මින් කායේ ලසිකා දෙතිස් කුණපේකින් සැදුනා වූ මේ කයෙහි සඳ මිදුළු නම් කුණප කොටසක් ඇත්තේය මේකයේ සඳමිඳුළු වර්ණයෙන් කිනිරියා මැලියම් වැනි ලා කහ පාටින් යුක්තය සටහනින් පිහිටි තැන්වැනි සටහන් ඇත්තාව දිසා වශයෙන් උඩ යට දෙදිසාවෙහි පිහිටියාව පිහිටි තැන් වශයෙන් 180ක් සම්දිස්ථානී ආලේක කොටගෙන පිහිටියාව පරිච්ඡේද වශයෙන් ලසිකා කොටසින්ම පිරිසිඳීම් ඇත්තාව මේ කයෙහි ලසිකායව සඳිලා සඳමිඳුළු වර්ණයෙන්ද පිළිකුල්ලේ සටහනින්ද පිළිකුල්ලේ ගන්ධයෙන්ද පිළිකුල්ලේ ආශ්‍රිත කුණපයන්ගෙන්ද පිළිකුල්ලේ පිහිටිතං වශයෙන්ද පිළිකුල්ලේ අත්ථීනි මස්මින් කායේ මුත්තං දෙතිස් කුණපයකින් සදුනා වූ මේ කයෙහි මුත්‍රණං කුණප කොටසක් ඇත්තේය මේ කායේ මුත්‍ර වර්ණයෙන් කොල් යත්තක් වැනි වර්ණයෙන් යුක්තය සටහනින් නමුන් බඳුනකට පුරා ගන්නා ලද ගවරවලක දියර වැනි සටහනින් යුක්තය දිසා වශයෙන් යට දිසාවෙහි පිහිටියේය පිහිටිතෙන් වශයෙන් මූත්‍රාශයෙහි පිරී සිටියේය පරිච්ඡේද වශයෙන් මූත්‍රා කොටසින්ම පිරිසිඳීම් යන්තේය මේකායේ මූත්‍රා වර්ණයෙන්ද පිළිකුල්ලේ සටහනින්ද පිළිකුල්ලේ ගන්ධයෙන්ද පිළිකුල්ලේ ආසිත කුණපයන්ගෙන්ද පිළිකුල්ලේ පිහිටිතෙන් වශයෙන්ද පිළිකුල්ලේ මෙතකින් ප්‍රකාශ වුණේ දෙතිස් කුණ කොටාස සම්බන්ධ වර්ණ సంతාන දිශා ඕකාශ පරිච්ඡේද කියන කොටස් පහක් වර්ණ సంతාන ගන්ධ ආශය ඕකාශ කියන මේ පටික්කුල වශයෙන් කොටස් පහක් කියවුණා විශේෂයෙන්ම මල්ලක කියන රහතන් වහන්සේ මලියදේව මහ රහතන් වහන්සේගේ අතින් අල්ලගෙන කියලා තියෙනවා මල්ලක ඉස්තරයන් වහන්සේ උදේට එක කොටාසකින් ප්‍රථම ධ්‍යානය රාත්‍රියට තව කොටාසකින් ප්‍රථම ධ්‍යානය බැගින් සමාදිනකොට දවස් 16කින් මේ සමාපatti පෙළ නිම වෙනවා දවසකට එක කොටාසකින් පමණක් මේ ප්‍රථම ධ්‍යාන සමාධිමින් යනකොට දවස් 32කින් මේ පෙරලිය නෙම වෙනවා. එයින් පැහැදිලි කොට දුන්න මේ කොටාස 32කට ප්‍රථම ධ්‍යාන 32ක් ලබන්න පුළුවන් බව. ඒකට මේ කොටාසෝල පටික්කුල මනසිකාර වශයෙන් ප්‍රථම ධ්‍යාන ලැබෙන්නේ. පිටේ පිළිකුල් අරමුණෙහි විතරක විචාර නොමැතිව අර්පණාගත නොවන බැවින් ဒုတိ ය ධ්‍යානාදී ධ්‍යාන ලැබෙන්නේම නැහැ. පිළිකුල් අරමුණෙහි මේ ද්වත්ින්සාකාර සහ අවිඥානික දසාසුභයන්හි පිළිකුල් අරමුණු බැවින් විතර්ක ਵਿਚාර සහිතවම ප්‍රථම ධ්‍යාන ලැබෙනවා විනා විතර්ක ਵਿਚාරයන්ගෙන් තොරව දෙවෙනි තුන්වෙනි ආදී ධ්‍යාන ලැබෙන්නේ නැති බව සඳහන් වෙනවා. අසුරුචි ගොඩක මණිකක් තියෙනවා නම් මණිකේ වටිනාකම දන්නා පුජ්‍යලයා ඒ අසුචි ගොඩ හාරලා ඒක අත් දෙකින් හරි ඒ මණික අරගෙන දුහවණය කරලා සුවඳ ගල් වෙලා හොඳ තැනක පූජනීය තැනක තියලා සුවඳුන් අල්වලා ප්‍රයෝජන ගන්නවා. ඒ වාගේ දෙතිස් කුණ ප්‍රකොට්ටාස නෙමෙති මේ අසුචි ගොඩක් තුල අපට උපදවා ගන්න පුළුවන් ප්‍රථම ධානය නෙමෙති මැනික. ඒ ප්‍රථම ධානය මැනිකෙන් අපට පුළුවන්කම තියෙනවා ඊළඟට මෛත්‍රී ආදී බ්‍රහ්ම විහාර සමාපatti උපදවන්න, එවාගේම කසන ධානය උපදවන්න ආනාපාන ධ්‍යාන උපදවන්න ඒ විදිහේ අර්පණා සමාධි රාශිය උපදවන්න මේකෙන් පුළුවන්කම ලැබෙනවා උපචාර කර්මස්ථාන සියල්ල සපුරා ගන්නද පුළුවන් වෙනවා එසේ ප්‍රථම ධ්‍යානාදී ධ්‍යාන කෞසල්‍ය හොඳින් වශීභාට පමුණවාගත් යෝගාවචරයාට විපස්සනාට ධාතු මනසිකාරයෙන් හැරෙන්න පුළුවන් ධාතු මනසිකාරයෙන් හැරීගෙන නාම රූප පරිච්ඡේදයේ පටන් ඉහළට විපස්සනා ඥාන වඩා අර අනුපිළිවෙලින් සංඛාරුපේක්ඛා ඥානෙ දිනු කොට උත්හානගාමිනී තත්ත්වයට පැමිණ හේතු සම්පත් ඇති කෙනෙක් වී නම් සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් මාර්ගඵල අනුක්‍රමයෙන් 1500ක් කෙලෙස් මල ජයගෙන කෙලෙස් සතුරන් ජයගෙන බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවේසනසේ වදාළ අජරාමර ශාන්ත අග්‍ර අමාමහ නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙනවා මේ බුදු සසුනේ යම් තාක් දෙනෙක් කමඨහන් වඩා නිවන් දක්නා ලද්දා නම් ඉතින් වැඩිම දෙනෙක් මේ පටික්කෝල මනසිකාර සීරසයෙන් ගප්තින් සාකාරය වඩලායි නිවන් ආબોධ කරගෙන තිබෙන්නේ. බොහෝ සෙන් තේරගාථා, තේරීගාථා ආදී දේශනා තුලින් හොඳින් පැහැදිලි වෙනවා. ඒ නිසා බුද්ධෝත්පාද කාලයක පමණක් ලැබෙන, අබුද්ධෝත්පාද කාලවල නොලැබෙන, බුද්ධ ශාසනයක පමණක් ලැබෙන, අන්‍ය ශාස්ත්‍රීය ශාසනයක නොලැබෙන මේ අති ශ්‍රේෂ්ඨ වූ කර්මස්ථාන භාවනාව ඉහි පැහැදි සෑම දිනාම ඉතා ආදරෙන් ඉතා ගෞරවයෙන් ඉතා ඕනෑකමින් ඉතා කුසල ඡන්දයෙන් දිනු කටයුතු වෙනවා මෙසේ මේ භාවනා දිනු කිරීම භාවනා රාමතා නම් වූ ආර්යවංශ ප්‍රතිපදා වෙනවා ඒ ආර්යවංශ ප්‍රතිපදාව අනුගමනය කිරීමෙන් තම ආර්යවංශ ප්‍රතිපatti මුනුම් මුදුන් පමුණවාගෙන බුදු පසේ බුදු මහරහත් ආර්ය මහෝත්තමයන් වහන්සේලා සාක්ෂාත් කළේ සතර මඟ ඵල පිළිවෙලින් අග්‍ර අමා මහ නිවන සාක්ෂාත් කරගන්න ලැබෙනවා. අපටත් මේ උත්තරීතර භාවනාරාමතා ආර්යවංශ ප්‍රතිපදා සපුරා ගන්නට ලැබේවා. ඒ මේ ආර්යවංශ ප්‍රතිපදාව අනුගමනය කරමින් ආත්ම භාවයේ ජයගෙන මෙලව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන කෙලෙසුන් ජයගෙන අපරාජිතව බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී වදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අමා මහ නිවන් සෝ සාක්ෂාත් කර ගැනීමට හේතු වේවා වාසනාව වේවා කියන නිවන් සුව ප්‍රාර්ථනා කරමු